දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා කි පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතින් දුකක් නැහින්දින සත්‍යයක් කියන නිසා ඒක මංගලයක් කියනවා. එහෙනම් දැන් මේ බුද්ධ ජීවිතයේ මේ වචනේ දෙන්නන්නේ මොකද්ද මහා විස්තරයක්? මහා ධර්ම විවරණයක් දෙන්නනවා. අර ගාථාවෙන් කිව්වේ ඒක ඒකේ නිකන් එක නම ඒකේ නම විතරයි කියලා තියෙන්නේ ගාථා. ඒක බලල් කර දෙන බලල් කර දෙන යනකොට සත්‍ය පූජාපාක්ෂික ධර්මෝල් එක්ක මේ ගාථාවල් වල තියෙන අදහස් ඒවා විවුර්ත කරලා පෙන්වන බව පේනවා. එතකොට ඒ පූජාති කියන අවස්ථත්වයට පුද්ගලයා එනකොට වෙන්නේ මොකද්ද? දැඳීමට තමාගේ සිතේ යම් දෙයක් හේතු වෙලා තිබුණා නම් ඒ පුද්ගලයා බැඳීමක් කරින එකයි ඒ පුද්ගලයාගෙන් සිද්ධ වෙන්නේ. ඒක නම් කරනවා බුදුහාමුදුරුවෝ පූජාව. පිදීම. එතකොට පිදීමේ කියන ඒ ක්‍රියාව කරනකොට වෙන්නේ මොකද්ද? කලින් බැඳිලා තිබිච්ච ඒවා බැඳීමට උපකාර වෙමින් තිබිච්ච මානසික සතහන් ඒවා ඔක්කොම ක්‍රියාවට පාවිච්චි නොකරත් කරන්නේ නැතුව කරන තත්ත්වයට එයා මේගේ ක්‍රියාව හුරු කරනු ඒ ක්‍රියාව නිසා ශරීරයේ අර නානා තරාතිරන් වල බැඳීම් උපකාරයෙන් හදාගෙන තිබිච්ච නානා තරාතිරන් වල කාම ස්වરૂප එකම ස්වરૂපයකට වැටෙනවා. මොකක්ද? අර බැඳීමක් නැති ව සිටිවිලි පහල කරන්න පුළුවන් සත්‍යයක් ලබා දෙන අර පංචකාම රූප ඉන්ද්‍රිය ශක්තිය හැදෙනවා. ඒ ඉන්ද්‍රිය ශක්තිය ඒ ආකාරයෙන් හැදුනහම ඒ එතන ත්‍යාගී උනන්දුව ඒ සත්‍යයට ජීවිතය දෙල්ලණ්ඩයි මොකද එතකොට හොඳ සිතිවිලි පහළ වීම නිසා තමන්ගේ ජීවිතයට සැපගෙන දෙන්න නිසා බුදුහාමුදුරුවෝ බදාරනවා ඒ විදිහේ යම් කිසි කෙනෙක් පූජාව කියන අත්හැරීමේ කෘත්‍ය කරගෙන කරගෙන යනකොට අර විවිධ කාලයට පත් වෙලා තිබිච්ච කාම වේගයන් නැත්තම් ඇලීම් ස්වરૂපයන් විසින් නිපදවා දුන්නා වූ යම් දුක් ස්වરૂපයක් තියෙනවනම් ඒ දුක් ස්වરૂප නැති වෙන විදීන් සිටිවිලි පහල් කිරීමයි දැන් මේ පුද්ගලයාගේ දැන් මේ ක්‍රියාමාර්ගෙන් පරිත්‍යාගයෙන් න්‍යා කරන්නේ එසේ කරනකොට ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංවරය තරතුම් වල තියෙන සාන්තකම තවත් කෙනෙක් එක්ක දැකීමට හේතු නොවන සත්‍යයේ ජීවත් වීම යමක් ලබන්නට උපක්‍රම නොයදෙන ගතිය ඒ පුද්ගලයාගේ ඒ ගති ඔක්කොම අරකින් ගොඩ නැගෙනවා පූජා කියන ක්‍රියාමාර්ගය කරනකොට මේ පුද්ගලයාගේ ජීවිතය ඇතුලේ අර වෙනස ඇති ඒ වෙනස ඇතිවීම නිසා අපි පෙන්වුවා ගිය පාර ඒ වෙනස තමන්ට පමණ සීමා වෙන්නේ නැහැ බාහිර ලෝකයෙන් යෙන් ලබන පූජාවන් ලැබීමට තමා සුදුසු වෙනවා හැබැයි ඒක අර හේතුව නිසා ඇතිව ඵලයක් විනා ඒ වගේම තමන්ගේ සුදුසුකම් දැක ගැනීමට ලකුණක් විනා ඒක මේ ජීලේ අපේක්ෂා කරන දෙයක් නෙවෙයි ඒක එහෙම වෙනවා නොවි බෑ ඒකයි ඒ බුදුහාමුදුරු කියන්නේ ඊට හේතුව මොකද සමාජයේ ඉන්න හැම කෙනෙක්ම නිදහසේ සැලසිල්ලේ තමන්ගේ ජීවත් වීම අවිශ්වාසයක් නැතුව ජීවත් වීමට කාටත් ඕනකම තියෙනවා. නමුත් අවිශ්වාස தත්ත්වය උදාහ කරන ස්වરૂපය තමයි හැම බුද්ධලේ තුලම තියෙන්නේ මොකද? ඒ ආයත් බලාපොරොත්තු වෙන්නේ ඒකමයි. හැම එක්කෙනෙක්ම බලාපොරොත්තු ඒකමයි. ඒක නිසා එක් එක්කෙනාට අවිශ්වාසදායක தත්ත්වයකයි හැම වෙලෙම හැම බුද්ධලේකම ලෝකේ ජීවත් වෙන්නේ ඒ ඒ ඔවුනොවුන් කෙරේ. කොච්චර එකට බැඳීගෙන හිටියත් ඒ එක කොටසකින් බැඳුනත් තවත් කොටසකින් සැපයක් බොදිනවා. ඒකේ ඒ සැක සියල්ල දුරු කරන කිසිම සැකයක් උපදවන්න කිසිම ලකුණක් නැති කෙනෙක් දැක්කහම මේ පූජාව කියන්නේ මොකද්ද? ඔවුන්ගේ අයිතිවාසිකම් මේවට පරිත්‍යාග කරන්න ඔවුන් ලෑස්ති වෙන එකයි පූජාවේ. පූජාව කියන්නේ පස්යෙන් ඉඳලා වඳින එක නෙවෙයි. ඒ පුද්ගලයන්ගේ ඕනෑම බැඳි අයිතිවාසිකමක් මෙයා වෙනුවෙන් අයින් කරන්න කිසිම සැකයක් නැති එක. ඒකට නිදසුනක් කියනවා නම් දැන් යම් කෙනෙක් අර විදිහේ සත්‍යකින් ඉන්නවා නම් ඒ තනත්තාට නවාතන දෙන්න කිසිම කෙනෙක් බය වෙන්නේ නැහැ. ඒ තනත්තා එක්ක Tamanගේ හිතවතෙක් හෝ හිතවතියක් ඇසුරු කළාට කිසිම බයක් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම පරිත්‍යාගය ඉඩ කර දීලා තියෙනවා එයා දීලා ආ ඔයත් එක්ක ඒ ගමන ගියාට කිසිවක් දැක්ෙන්නේ නැහැ ඕන් දිහාම ගිහිල්ලා එනවා ආ ඔයාට ඉඩ කර දුන්නට මුකුත් වෙන්නේ නැහැ ඕන් තැනක ඇවිල්ලා යනවා කියනවා අවුරුදු ඕන ගානක් Taman දෝන කාලයක් ඉන්න පුළුවන් හේතුව පරයාගෙන් තවත් කෙනෙකුට පීඩා නොදෙන සරතුන් ස්වરૂපයක සතහන හැඩයක් තියෙන නිසා අනිත් අයගෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් මොහුට පරිත්‍යාග වෙන වෙන එක මේ පූජාව. සතුන් කිහිල්ලා යන ගමන් වන්දි මේක ඒ කොහොම දෙවුක පරිත්‍යාග. ඒක නෙමෙයි. මෙයා පූජා පූජාවට පත් වුණාම අනුන්ගේ පූජාව මෙයා ලබන්න පුළුවන්. ඔවුන්ගේ බැඳීම් මෙයා නිසා අත්හැරෙනවා. එහෙනම් ඒකයි සමාජයක තියෙන දුක සත්‍ය. බොහෝ දෙනාට තවත් කෙනෙක් කෙරෙහි හැම වෙලේම මේ දේ කොහොමද මෙයක් එක කරන්නේ මේ මනුස්සයා මෙහෙම කෙනෙක් ආදි වශයෙන් අර නරක හැඳිරීම නිසා ඒ අයිතිවාසිකම ඔහුට නිදහසේ දෙන්න තවත් කෙනෙකුට බෑ නමුත් ඔවුන්ගේ බැඳීම් මොහොත මොහුවෙන් බුරුල් කරන එකයි තමා පූජාව සිස්සයි. මේ සියල්ලකගෙම සිද්ධ වුණේ මොකද්ද? ජීවිතයේ ඇතුලේ තමාට දුක් දීම සඳහා සිතිවිලි පහළ කරන ශක්ති ඉන්ද්‍රිය ශක්තිය. සියල්ලම සපසිතිවිලි පහළ කිරීමට උපකාර වෙන ආකාරයෙන් ඒ ජීවිතේ පංචකාමයේම පක්වත්තම සකස් වෙච්ච බවට ලකුණක් තමයි. අර බාහිර ලෝකයාගේ අර විශ්වාසයේ දිනන සත්‍යයක් උදා. සුද්ධන්නේ මේ සෙවිලි මොකද්ද ඔය? අර දා ප්‍රශ්නේ අසපු විගරාගින්ගේ සත්‍යය. ඒ අවස්ථාවේ ඒ අසන්න සියල්ලකගේම හිත උතෙන්ද වැටිලා යනවා. ඒකයි ඒකේ. ඒ ක්‍රියාවේ එදා සිද්ධිය දාවිතරන්නේ බුදුහාමරෙන් බලහන කොයි අවස්ථාවද? ඊට වාසනාවන්තය ඔක්කොම ධර්ම දේශනා කරන්නේ දැන් පූජාච පූජනීයයන් කිව්වහම සිදීමත් දුම් ලැබීමත් කියලා එතනින් කියලා ඊළඟට ප්‍රතිරූප දේශවාසය කිව්වේ නේද බුදුහාම මේ අපිට ඉවයන් අන්තික විතරයි හම්බෙන්නේ. ඔය වචනයක් කතා කරනකොට පිළිම කරන කුජලයා සීදි පිළිම කියන එකේ ලක්ෂණ විස්තර කරගෙන කරගෙන බුදුමුතින් ඒක විස්තර කිරීමට ගන්න කාලය තුලදී අර මිනිහට පුළුවන් ඒ අනුව වස්යෙන් වෙනවල පිටෙන් ඒ අනුව කෙල්ලවත්. අපේ ස්වාමීන් වහන්සේ නමුත් ඒකම ජීවත් වෙන්නේ ලොකු පරිස්සාවක් සහගතයි කියලා. එහෙනම් පරිස්සාවක් සහගත වෙනවා යම් කිසිදේ බාහිරව බලාපොරොත්තු වීමක් නිසා ස්වාමී. ඔව් තමන්ගේ දෙයක් දැක ගැනීම සඳහා බලාපොරොත්තුවේදී ලබා ගැනීමද තියෙන ඕනෑ කම නිසා ඔය දෙක උඩයි සැකේ තියෙන්නේ. ඔය දෙකයි සැකේ පදනම. එහෙනම් කියනකොටම තේරුණා. ඉතින් දැන් මොන මේ ඒ අසන්නන් ඒ අසන දිව්‍ය රාජ සමූහාගේ සිටිවිලි දැන් බහැලා තියෙන කොතෙන්ද අර තමන්ගේ ජීවිතය ඇතුලේ දුක් වීමට උවමන හේතුවන යම් ධර්ම බැරිින් ස්වરૂපයක් තිබුණාන ඒව ඔක්කොම මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ විස්තරය අත්තට කම් දීගෙන ඉන්නකොට ඒලාගේ සිටිවිලි ඒ ආයත පෙනෙන නිසා එවෙලෙම එවෙලෙම ඒක ඒවා හොඳ නෑ කියන තීරණේ ඡන්දය එතනින් මේ අය ගේ සිතිවිලිය සම්පූර්ණට වැටෙමිනුයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒකයි ඔය එදා බණ අහන අවසන් වුණාම මාර්ගඵල ලැබෙනවා ඉවත් සමාන නැගිට්ටේ. ළමහට කියවම බොහොම සුළු පිරිසයි මේ ඒවා මාර්ගඵල නොලැබී. ඊළඟට අදට තියෙන්නේ පතිරූප දේශ වාසෝච්ච පුබ්බේකගත පුඤ්ඤතා අත්ත සම්මා සංවිදිත ඒ සම්මංගල මිත්‍රය. ලොවට දැන් සුදුසු නුසුදුසු පෙදෙත්ටි වාසය කිරීම දුකක් බවත් සුදුසු පෙදෙත්ටි වාසය කිරීම සපත් බවක් තමයි ඒ වචනේ ප්‍රතිරූප දේශවාර්ථයේ ගෙනෙමින් පෙන්වන්නේ. තව දැන් ඕක සාමාන්‍ය සම්මුති තත්ත්වයේ සම්මුති தත්ත්වයෙන් විවරණය කරනකොට ඉතින් සුදුසු පෙදේ වල ජීවත් වීම කියන්නේ පස්පල් දසසල් නොකර මිනිස්සු ඒ අනන්ත කිරීම නැති මිනිස්සු ආ ප්‍රදේශයකදී ජීවත් වීම බොහොම සපයි කියලා අපි සාමාන්‍ය සම්මුතිය අර්ථයට අරන් මේ ලෝක ධාතුවේ ඒ පරිසරයේ අවත පරිසරයේ තමාට ඉතා හොඳ පිළිවෙලට මේ සැපේ කියන පිළිවෙලට පාවිච්චි කරන්න පුළුවන් පරිසරයක් බාහිර වශයෙන් ලෝක දහසියෝ හැන්න තැනක් මිනිස්සු හොඳ වෙන්න පුළුවන් දැන් නමුත් පුතුවේ මකුණු ඉන්නවා එනවා මතුරු මේ ඔක්කොම මොනවද පරිසරය අපි කතා කරන්නේ මිනිස් විතරයි. පරිසරය කිව්වම මකුණු දැල් පරිසරය කියන්නේ. මකුණත් මේ ඔක්කොම මිනිහගේ පරිසරය. ඕවායෙන් කිසිම පීඩනයක් නැති පරිසරයක් ලෝකයේ ගන්න ගියොත් මිනිහට ඒත් වෙනව මිසක් වෙදේ හැටියට. එදම ඈ ඉතින් බුදුරේ කියලා කරන්න බැරි වැඩ කියයි නෑ. නේද? මොකද බුදුහාමුදුරුවන්ගේ පරිසරෙත් නරක කියලා තිබුණා. ඇයි ඉන්නේ හින්දාද කෝ කෝකාලි කළා හිටියේ. හැම තැනම රණ්ඩු වෙන. දේවදත්ත ඒ පැත්තෙන් ඉන්නේ. චන්නාරයෙන් පරිස්සම් කරන. ඈ හැම වෙලේම පැමිණි සන්නක. ලාලුදායි මිනිස් එක්ක විකාරණත බුදුහාමුදුරන්ගේ පරිසරයේ විතර ඊ අන්තයෙන් බලනකොට නරක පරිසරය වෙන කොයිවත් නෑ. ඇයි මහා උගක් Hena and feminism. නිගන්ට ඇත්තන්ගේ කරද ඔය හොඳ පරිසරයක්. ඒ ඔක්කොන්ටම පරිසරය හොඳින් ඉන්නේ කියලා බුදුහාමුදුරේ පරිසරය ඔක්කොන්ට උනරලා. ඒ අන්තයෙන් බලන්න. ඒ කිව්වේ සම්මුති වශයෙන් අපට තේරිච්ච හැටි ඒක. ප්‍රතිરૂප දේශ වාසෝච්ච කිව්වේ බුද්ධලේ වශයෙන් කතා කරනකොට පුද්ගලයයි කියන්නේ කාටද? යම් කෙනෙක් මම කියලා කතා කළොත් ඒ කතා කරන්නේ එයාගේ තාම සිත තියෙනවා කියන එකයි. කතා කරන්න මට දැන් පුළුවන් මගේ සිත තියෙනවා. ඒ මම කිව්වේ අහවලා කිව්වේ එයාගේ සිත තියෙනවා. සිත නැත්තම මොන කයින්කමක් කරන්නද? ඒ පුද්ගල නාමයේ එන්නේ සිතතාවේ නිකු ගොනුව. සිතට හිමි වූ චිත්ත පුද්ගල නාමයට වැටෙන සිතයි සුදා. සිතක් නැතිනම් පුද්ගලයක් නෑ වස්තුවක්. නේද? එතකොට පුද්ගලයෙකුටයි හොඳ ප්‍රතිසක් ඕනෙලා. මේ පෙන්වන්නේ මොකක්ද? අර කීවා වූ ධර්ම ක්‍රමයට අනුව ඔයි කියවනට අපි මුලින් කිව්වේ. ශරීරයේ පිවිච්ච විකෘති වැරදි. ක්‍රම ඔක්කොම හරි ගින් හරි ගින් ඒ හරි යාමේ තත්ත්වයේ හරියාමයේ තත්ත්වයේ ක්‍රියාත්මක වෙමින් නිශ්චිත තැන තැනකට මෙයාට වෙන ලැබෙන සැපේ මොකද්ද? හොඳ සිතිවිලි පහළ වෙන එක. වෙන මොනම හපං කමක්වත් ඒකාක්ෂි නෑ. ඒ පංචේන්ද්‍රයන්ගෙන් කියන පංචකාමය විසින් ඒ දැඩි සෞද්‍ර පීඩාසහිත සිත් පහල කරන වේග මෙයාගේ අර උපක්‍රම ශක්තියෙන් ක්‍රියාශක්තියෙන් අඩු කරපු නිසා මේ පුද්ගලයාගේ මේ දැනට ශරීරයේ දේ දහසේ තියෙන පංකාම ධාතු පංචකාමය එක්ක මොන ඇතුළක් මොන සම්බන්ධයක් වැදුනත් පහළ වෙන්නේ හොඳ සිතිවිලි ඒක නිසා සිතිවිලි වලට පරිසරය දැන් බොහොම ප්‍රතිරූපයි. දැන් සිතිවිලි ආශ්‍රය කරන පංචේන් ඡඩේන්ද්‍රියම එයාගේ පරිසරයේ සුදු වෙන සුදු. කිසිම ඇසෙන් කනින් නාසෙන් දිවෙන් ශරීරයෙන් මොලේ මොන ආශ්‍රයක් ගත්තත් නරක සිතිවිල්ලක් පහළ කියන්නේ විදුම් දෙන සිතිවිල්ලක් පහළ කරන්න දැන් මේ කොටස් වලට බෑ. දැරි සිදුම් දෙන සිටිවිලි පහල කරන ඒ තේජෝ ධාතුවේ ශක්තිය දැන් අභාවයට ගිහිල්ලා සෞම්‍ය සිටිවිලි පහල කරන ශක්තිය විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒ සිටිවිලි පහල කරන ඒ මට්ටමට ජීවිතය ශරීරය යම් අවස්ථාවක් ආවනම් ඒ අවස්ථාවේදී මොකක්ද යාට වෙලා තියෙන්නේ අර ඊයේ මම කිව්ව ධ්‍යාන තත්ත්වයයි ගතිය. ධ්‍යානය කියන්නේ දැන් නිසි දැනට අවශ්‍ය විදියට ඒවා ඔක්කොම පිළිලා තියෙනවා. බලන්න පිළිලා තියෙනවා. පුරෝ පුදේ පිළිලා තියෙනවා. දහන කියන්නේ පිරිච්ච ගතිය. දැන් අපි ළඟ තියෙන අදුපාඩු. අපිට බෑ හැම එකක්ම එක හිතකින් බලන්න. ඒක තමයි අපේ ළඟ තියෙන අදුපාඩු. එතන අර අරසත්ත්වයට ජීවිතයේ සකස් කරගත්ත පුද්ගලයාට හැම පැත්තකින්ම හොඳ සිතිවිලි පහළ කිරීමට උවමනා කරන පෙරලියක් වෙනස් වීම සෑම තැනම එකාකාර වෙලා තියෙන නිසා දැන් පිරි පෙරෙන් පිරෙන්න ඕනෙක පිළිලා තියෙනවා ඒක නිසා ඒකට කියන්නේ ධ්‍යාන මට්ටම. ධ්‍යාන කියන්නේ සම්පූර්ණ පිළිලා. පිරුණේ මොනවද ඕන කොන්නේ කියලා. මොකක්ද ඕන වෙලා තිබෙන්නේ? හොඳ සිතිවිලි පහල කරන්න මෙයාට බලමින් හොඳ සිතිවිලි පහල කරන්න ඕනකම තිබුණා. අහමින් ආග්‍රහණය කරමින් රස විඳින්මින් ස්පර්ශ කරමින් කල්පනා කරමින්. ඔය හය පැත්තෙන්ම ක්‍රියා කරන වෙලාවේදී හොඳ සිතිවිලි පහල කරන්න අදහසයි ඒ කාගෙත් ලෝකේ අපේ තියෙන දැන් මේ අදහස දිවිලා තියෙනවා සම්පූර්ණ වෙන්න උවමනා කරන කොට සම්පූර්ණ අන්න දැන් මේ සිත හොඳ ප්‍රතිස්ති වාසය කරනවා දැන් මේ සිතට අයිති පෙදෙස වශයෙන් සල්ගෙන ඉන්ද්‍රියය ඒ පෙදෙස් තමයි ආශ්‍රය කරන්නේ සිත ඒ පෙදෙස් දැන් මේ සිතට හොඳ වෙලා තියෙනවා. දැන් ඉන්නේ හොඳ පෙදෙසකයි. ඒ හොඳ පෙදෙස හදාගත්තට පස්සේ මෙතන ඉඳලා යාළගේ ළඟ ඉඳලා කොයි වටා පිටාව කොයිතර නරකුණත් මෙයාගේ පෙදෙස ඉතාම අර එහෙ නරක වෙනවා මෙහි රම්බ වෙනවා මෙහි ගිනි කිරි පූජා පවත්වන එයාගේ පෙදෙසේ බොහොම ඒ වෙන් කිසිම පීඩාවක් නෑ. අරෙන් බයිනවා, මෙහෙම වරකම් කරනවා ඔය ඔක්කොම දිනවා. නමුත් එයාගේ එයා වාසය කරන ප්‍රදේශය හොඳ නිසා එයාට කියන්න බෑ මට නරකයි කියලා. මොකද ඒ වයින් කිසිම නරකක් වෙලා නෑ. මොකද මෙයා ඉන්න හොඳ ප්‍රදේශයක. එතකොට ප්‍රතිરૂප දේශ වාසෘත්‍ය කියන එකෙන් පෙන්වීම මොකද්ද? අර මාර්ගයෙන් ඇවිල්ලා ධ්‍යානයට වැටිච්චයි. level. ඒක කියලා කියනවා. ඒකත් අපි රූප දෙක ඉවමවතර මොකද දෙන්නේ කියලා හොඳ දෙන්නේ කියන්නේ දැන් ඔය මහත්යා විග්‍රහ කළා ඈ Tamanට අවශ්‍ය විදිහට වාක්‍ය කරලා. නේද? ඉතින් නමුත් ඕකම අපි දරනවා. ඕක අපි අලුතෙන් කඩන්න යන්නේ. ඒ දුන්න ආරුදෙම පති කියන්නේ නැවත. ඈ? නැත්තම් පත් වීම. නැවත පත් වීම මොන රුප්පණයකටද? ඒ ඒ පෙදෙසෙන් කොයි පෙදෙසෙන් ඒ සිත පහල කරන පෙදෙසෙන් යම් රූපණයක් සිද්ධ වෙනවා නම් ඒ රූපණය පත් වෙන්නේ මොකටද අර සිව් සනසිර ලබන ආකාරයට එතකොට ඒ සනසිල්ල ලබන ආකාරයට රූපණය පත් කිරීමට ඒ සිත ඇසුරු කරන පෙදෙස් සියල්ලම සකස් වෙලා නිසා දැන් මෙයි මේ සිත පවතින හොඳ පෙසිතී කියලා හිතන් කෙටියෙන් අර විග්‍රහය නැතු පද කඩන්නේ නැතු කෙටියෙන් කිව්වහම අර අර්ථයම නෙගිදී. ඉතින් අපි කඩන්නේ ගියේ නෑ වචන ඕනේ. කඩා දුන්නේ නැති උන් ඈ කඩපු ඇදිච්චම වෙලා. ඒ රූප කියලා දු රූපනේ. වෙනසකටපත් වෙනස් වීම. දැන් රුප්පණේ ගානවල කනට ශබ්දයක් ඇහෙනවා. දැන් අපිට තියෙනවා අහන්න බැරි ශබ්ද තියෙනවා අහන්න පුළුවන් ශබ්ද තියෙනවා. ආයෙත් හැටි ගේන් යන ශබ්ද තියෙනවා. නමුත් ඒක අර ශබ්දේ දෝෂයේ හැටියටයි අපි කතා කරන්නේ. ශබ්දේ දෝෂේ නෙවෙයි ඒ ශබ්දය ඇහෙනකොට අපේ විනිගන්නා කාමය නැත්තම් ප්‍රත්‍යන කාමය මෙතන නැගිටලා ඒ අනුසාරයෙන් පහල කරන සිතයි දුක නැතුව අතන ශබ්ද නෙවෙයි මෙතන දැන් මේ පෙරලියෙන් කරන්නේ මොකද්ද? ඕන શબ્දයක් ආවොත් ඒ කනේ શબ્දේ පිළිගන්න අනු ඊටාම සෞම්‍ය தත්යෙන් අදුු නිසා මොන ගොරෝසු શબ્දයක් මොන අබල શબ્දයක් ඇහුණත් මෙතන සෞම්‍යත්වයක් විතරයි වැඩ කරන්නේ මෙයාට හැන්නේ මෙයා ළඟ හැදෙන શબ્ද විතරයි ඒ ලෝකයේ શબ્දේ මෙයාට පිළියරන් දෙන් දුක් නොවේ නේද අන්න ඒකයි අර ප්‍රදේශාත්මක ප්‍රදේශ වශයෙන් වෙන් කරනවා. මේ ප්‍රදේශ හයක් ආශ්‍රය කරනවා. ඒ වයින් රුක්පණයපත් වෙන්නේ අර්ථක ලබන විදිහට. පතිරූප දේශය. එතන මේ අතර පතිරූප කියන්නේ සුදුසු සුදුසු தත්ත්වයට පත්ති සුදුසු தත්ත්වයේ වස්තනේ අර මාත්‍ය ලැබුවනේ පති රූපකේ පති කියන්නේ මේ පත්වීම මොනද අර ප්‍රදේශයෙන් දෙන්නා වූ රුප්පණය සැප ලැබෙන විදිහටපත් වීමයි මෙතන හොඳ බෙදෙස් කියලා තීරණය කරන්නේ. නැතිනම් ඒකත් ඒකපත් මේ හොඳ බෙදෙස් වාසය කිරීමක් ගන්න ඉතින් ලැබිලා තියෙනවා. මේ ප්‍රතිරූප කියලා කිව්වහම ඒ අවස්ථාවේදී ඒ රුක්මණය වීමට මේ මේ සීන රුක්මණයට සීනේව අධිපති වෙලා තියෙනවා. ඒ අන්තෙන් ගත්තත් එම තේරුමයි. පස්වෙනේ කිව්වත් එම තේරුමයි. කොහෙන් ආවත් එන්නේ අර අපි අදහස් කරන දැනට. දැන් මේ අධිපති උනේ මොකෙන්ද? මොකද අර විදිහේ සිත් පහල කිරීමට දැන් මේ තීන රුක්මණය ඒ සිදුවෙන රුක්කනේ සිදු කරන්නා වූ ඉන්ද්‍රිය ශක්තිය කියන්නේ රූප කලාප ප්‍රධාන වෙලා තියෙනවා. ඉන් එහා ප්‍රධාන එකක් ඒක නෑ. ඒව තමයි ප්‍රධාන වෙලා. ඒ අධිපති නාමයට මේ කියලා ගත්තත් ඒ අදහසම නේ. නමුත් මෙතන ප්‍රතිරූප කියලා කිව්වහම මේ පත් වෙන රූපණයට පත් වීමයි මෙතන ගන්න. මෙතන තියෙන්නේ. දැන් දැන් මහඥාන විදුවල් ප්‍රති ආදී වශයෙන් අධිපතිය දැනයි. ඒවට ඒ අධිපති ස්වરૂපයේ ගැප්මේ අඳුන්නන ඒව එක වචනේ හැදිච්චාම ඒක අධිපතියයි කියන්නේ. ඒතෝරේ කොහෙන් ආවත් මේ සිද්ධිය කරන්න උපකාර වෙන ආකාරය තමයි අර රුප්පණයටපත් වීමේදී අර සුදුසු තත්ත්වයටපත් වෙලා ඇති. මොකද සුදුසු තත්ත්වය සකල වෙනවා. ඒත් දැන් ඒක අපි විග්‍රහ කළා ඥානයටපත් වීම කියලා. ඒකට බුදුහාමුදුරු මෙතෙන්දී වදාරනවා ප්‍රතිરૂප දේශ වාසෝච උබ්බේතගත පුඤ්ඤතා උබ්බේතගත පුඤ්ඤතා එතකොට එයාස්සේ දෙන කල පින් ඇති බව අපේ දේති ඉතින් කවුද දන්නේ දැන් අපි අපි හැමදෙනා පින් සපකින් දීමට දැස් වෙනවා කල වශයෙන් ගන්නකොට නැත්නම් සාමාන්‍ය ලෝකේ වශයෙන් ගන්නකොට අපි දන්නේ නැහැ පෙර පින් කළා කියලා බව නමුත් අපි යම් කිසි පින් කරපු ආකෘතියක් සැප විඳිනවයි කියලා පෙන්වීමට සම්මුති වශයෙන් අපි ආරූඪ කරනවා ජීවිතේ මොනවා සම්මුති වශයෙන් ලෝකයේ තියෙනවා සල්ලි හම් වෙන්නේ මුදල් නදල් වතු පිටිකේ පුරම් හම් වෙන්නේ අර තමන් ගිය જાතියේදී මුදල් නදල් දීපු නිසා එහෙම සම්පතයක් එහෙම බණ පදයක් අපේ ජීවිතෙත් එක්ක ගෑවිලා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මොන මොනවා හරි ඒ ඒ කියන જાතින් එක්කාසු කරගන්න හැමදෙනාම බලනවා මොකද ඒව එක්කාසු කළොත් අපලදී සප ගන්න පුළුවන් කියන හැඟීම උදේ. උදේ ඒ වැනි එක්කාසුවක් යම් කිසි දානයක් යම් කිසි පුළුවන්කාරකමක් තියෙන මිනිහට ලෝකයා කියන්නේ මොකක්ද? උන්ට මොකද? උන් විසින් භූමිය පින්කල්ලා විතර. මේ විදිහ ජීවත් වෙනවා. මොකක්ද ඉතින් පින්කරුවාට සාස්ත්‍ය. නෝද පේන්නේ. ඉතින් කොච්චර තියෙන්නේ? පල්ලි කොච්චර තියෙන්නේ? ඒ මිනිහා බැංකුව එක නෙමෙයි කීපක බැංකුවල වල සංඛ්‍යා. ඉතින් පින්කොල නැත්තම වම් වෙනවා. බැරි වෙලා කවුරු හරි හරි දී කිමි දෙන්න වගේ මිනිහාගේ පිට ඇතුලට කිමි දිලා බැලුවොත් ඈ මිනිහටත් ඒ කිමිදිච්ච මිනිහටත් ඉන්න බැතරමට විච්චරයක්. මේ පහරද මන් රින්ගේ මීට වඩා හොඳයි ලෝක මිනිරේට ගියානම් කියලා ඉතින්. එහෙම ඒ තරම් පිච්චෙනවනේ මොකෙන්ද? අර වායක සිටිවිලි වැඩ කරමින් ලෝභ දෝෂ ආදී වස්තු කරගෙන ඒක ඒ එයා විඳින දුක ලෝකයට දෙන්නේ ලෝකයා ගනින්නේ මනින්නේ බාරකට. දැන් සමහර හොඳ මිනිස්සු නම් නිමිත්තේ ඉන්නේ ඔව් කොහොම සාන්තව බිඹලාගෙන වට පිටින බල මේ බොහොම සංගර යන එක්කෙනාට කියන්නේ බොහොම හොඳ එක්ක අත් තේරෙනවා යන්නේ බොහොම හැම මිනිස්සු බවුන්සලේ ගෙවති ගෙවති ඉන්නවා එයාට කියන්නේ බොහොම හොඳ එක්ක නමුත් අපිට කියන්න බෑ මිනිහා බවුන්සලේ ඉන්නේ මොකදද පැයට හොර කම යන්නේ ඈ ඒක අර කියන මිනිහා ගන්න සංදෙලින් ඉන්න හොඳ මිනිහා බිම බලන් ඉියොත් හොඳ වෙනවා. ඔන්න ඔයගේ ගිනුම කුයි මිනුම කුයි අපේ නම් තියෙන්නේ. අන්න ඒකයි අපට වැරදිලා අන්න ඒක නිසා දැන් මෙතන උබ්බේතගත පුඤ්ඤතා කිව්වේ ඒ වගේ නිකන් බාල බොළඳ ලාමක හැඟීමක් නෙවෙයි බුදුහාමුදුරුවෝ වදාළනවා යම් කිසි කෙනෙක් දැන් ඔය ලබලා තියෙන චිත්ත ස්වરૂපෙ චිත්තල්පවත් තමයි මොකද්ද? ඒ චිත්තයිති වාසිකම සනසිල්ලටපත් කරන ස්වરૂපයෙන් දැන් මේක සකස් වීමක් දැන් සිද්ධ වෙලා තියෙනවා ඔය ජීවිතේ. ඔය ඉතින් හිතේ හිතේ ආ හිතේ හොඳ තත්ත්වයක් ඇතිවීම ගැන තමයි මේ බුදුහාමුදුරු මතක නැතු අර බාහිර දේවල් මේ හිතේ හොඳ தත්ත්වය කියන එක එක්තරා කාලයකින් මේ ඔක්කොම ඒ හොඳත් එක්ක සම්බන්ධ දේවල් තමයි ඔව් නම් පෙර පිනකින් කිව්වේ පෙර ඕව කළා තියෙනවනම් ඔය தත්ත්වය අද හදාගන්න ඒ පුරුද්ද පහසු වෙනවා උපකාර එච්චරයි මෙතෙන්දි පෙරපින් කියන්නේ ඊට වඩා ඕක ඊට වඩා ඝන ශරීරයට පාවිච්චි කරන අවස්ථාවක් මේ පෙර පින් කළ බව. ඒකේ කියන්නේ කුබ්බේතගත පුඤ්ඤතා පෙර පින් කරපු බව මෙතෙන්ට આવොත් ඒ සම්මංගලේ මං ওই මංගලේ ඊට වඩා මංගලී කියන්නේ සිද්ධ වෙනවා. ඈ එදමාත් කියන්නේ. මේ අලස්සතු නිසා මනෝජන්දාට දැනගැනීමට පස්වෙනි සත්‍යයේ කියන්නේ මේ කොටස් නැතේ. මොනවා යකේනේ? මට ඇතිවත් එක්ක ගැඹුරුචාරයේ වචන ටික අර ප්‍රශ්නේ නිසා මට ගියාගෙන නෑ බය වෙන්න එපා. වදොත්තේ ආපහු. එතකොට ඒ කිව්ව මා මේ චිත්ත tattve ආපහැටි බුදුහාමුදුරුවෝ වදාන්නවා දැන් ඔය චිත්ත tattve සපදායකයි. නමුත් ওই සැපදායක தත්ත්වය රඳවා ගැනීම, තියා ගැනීම, නැත්තම් Tamanda හිමි කර ගැනීම කරගන්නවා නම් ඕකට පෙර පින් කරපු පෙර පින් ඉස්සර දාන්න ඕනේ. එතකොට දැන් තෝරන්න ඕන පින් කියන්නේ මොනවද? දැන් අපි පින් කියන්නේ මල් පූජා කරනවා. පූජා කරනවා මල බිව්වකින් තේකේ තියනවා යෝ යෝ ඔවා තමයි තියෙන්නේ ඈ කවුරු හරි පෑගුව එමන් ඔරොල්ල ඔරොන් නැතුව අර කරන්න ඕනේ ඔරොල්ල හිටින්න ඕනේ මේ කරන්න මේ එයාට කවුරු හරි අමා අහිතවත් එක්කෙනෙක් එතෙන් දාවොත් ඉන්න ඔක්කොම ඉවරයි අරය දියවලා ඉන්නේ ඔන්න අරුන් දැක්ක ඇවිල්ලා හම්බෙනවා අරයි මේකේ එයාවමයි හරි ඉතින් ඕවා දැන් අපි කියන පින් පින් කියන්නේ කියලා පින් කියන්නේ බුදුහමදුර දන්නවා තමන්ට සිත පිනවීම සඳහා උප උපකාර වෙන උපකාර කරන යම් චිත්ත tattයක් යම් දවසකද හදා තිබුණේ අන්නේ චිත්ත tattය මෙතෙන්ද ආවොත් උඹට යහපතක් කරගන්න පුළුවන් ඊට වඩා මංගලයක් කරගන්න පුළුවන් මොකද මංගලේ මොකද මේ චිත්තලා ඕනම කෙනෙක් ලෝකේ සතක් වින්දේ කොයි වෙලේ හරි නිසි තීරණය දුන්න වෙලාවේ වැරදි තීරණය දුන්න වෙලාවේදී කවදාකවත් අප විඳින්න හම්බුනේ නැහැ යම් දවසකද යම් කිසි කෙනෙක් කොවදා හරි නිවැරදි තීරණයක් යමකට දුන්නේ එතෙන්දී යාසකෙයි නිවැරදි තීරණය දෙන්නේ මොකෙන්ද ප්‍රඥා ඒකද කියනවා ප්‍රඥා එතකොට නිවැරදි තීරණය කොතෙන්ද දෙන්නේ කොත් ගයියේ මාත් මොකක්ද අවුලක් වුණා කතා කළා ඒ කතාවේදී එතෙන්දී මහත්මයාගේ පෙර පින් කළ බව ඒ අවස්ථාවේදී පිනක් කරනවා නම් අපෝ මේ මනුස්සයා හිතේ මනුස්සයා මේ මනුස්සයා වේ කපුරගත්තායි කියලා ඒ වෑන් තමයි අපි පින හදන්න හදන්නේ. ඉතින් ඒ වගේ පින පුණ්‍යමය ස්වરૂපේ තියෙනවා. නමුත් කොහෙන් හරි පැනලා එතෙන් වැටෙන එකයි මේ. නිසි පාර යනවා නම් ඒ පාරත් නිසි පාර දෙන්න කියලා වැටෙන එක තමයි වටින්නේ. මොකද ප්‍රයෝජන ගන්න පුළුවන් එතකොට. ඒකට දැන් මෙතන ඈ Thank you. පෙර පින කියන එක තමයි මේ විතර කරන්නේ. සාමිතෙන් ආවේ නෑ. මහත්මයා හිතවන ඕ මේ මනුස්සයා ඒ අවස්ථාවේ එහෙම කිව්වා යාත් තියෙන කල්බල තිබුණා ඒක නිසා යා ඒක නොකරම බෑ එහෙම තමයි ඒක වෙන්න ඕනේ වෙන්න ඕන විදිය තමයි වෙලා තියෙන්නේ වෙන්න හොඳ නැති දෙයක් කවදක්ව වෙන්නේ අවස්ථාවේ හැටියට එහෙම යෙදුන හේතුවක්. ඒ හේතුව නිසා ඒ දේ සිද්ධ වුණා. නැතුව ඒ දේ සිද්ධ කරන හේතුව නාවනම් කවදාකවත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා මට පොරොන්දු වෙන හේතුව ආවත් උකට පොරොන්දු වුණා. ඊට පස්සේ පොරොන්දුව කඩ ගන්න හේතුව ආවා. ඔව් පොරොන්දුව කඩගලා ඒ පුජ්‍යල ඉතින් කිසිම දෝෂයක් යාගාව නැහැ. අර ඒ මානසික සිතට ඒ හේතු වෙනකොට ඒ විදිහ වැඩ කරනවා හේතුට අනුවයි ඵලය ලැබෙන්නේ කියලා එවෙලෙ හිතනවා නම් අන්න මහත්ය කරලා තියෙන පින පින්කම ඇයි පින්කම කියන්නේ පින්කම කියන්නේ ඒක විදිහට නොසිතව නොසිතව නිසා එවෙලෙ ටිකක් අර කිව්වේ දවල් 12 වෙනකන් ටිකක් කරච්චලක් තිබුණා කියලා අර විදිහට හිතුණා නම් එවල්ලෙම පිනවනවා මහත්ය අර සරස්විදී ඒ විදිහට හිතන්න බැරි. කම අපේ දුක. එතකොට පින්කම් කියන්නේ මොනවාද? පින්කම් කියන්නේ හැම දෙයක් කෙරෙහිම ඒකේ තියෙන යථා තත්ත්වය බලලා ඒ යථා තත්ත්වයට අනුව තීරණය දුන්න හැටි කවදාකවත් මානසික වශයෙන් තීරණයක් හැදෙන්නේ. ඒ විදිහ තීරණ දීම් යම් තරමක් පුරුදු කොල්ල යමෙක් තිබුණා නම් අන්නේ තීරණය දිහිම මෙතෙන්ද ඉස්සරහා ගත්තොත් මෙතෙන් මේ ඉතර දැන් මේ ධානයේ අවස්ථාවට ගත්තොත් දැන් ඔන්න උඹේ ධාන ස්වરૂපය ඔය කියන తాවකාලික ලබාගත්තා වූ සබ ස්වરૂපය ඔයිට වඩා සබ ස්වરૂපයකට පත්කරනද අර ඉස්සර කලින් පිනවන ස්වરૂප වලට සිතපත් කරන්න යමක් දෙමකලේ ඒක ඔතෙන් ගන්න. එමකද අරයා විනවන ස්වરૂපවලට සිතපත් කිරීමට පාවිච්චි කරන්න කල්ලා තියෙන්නේ ප්‍රඥාවයි නිසි තීරණය දීම නිවැරදි තීරණය සමීකටම දීම වෙනවා මේ සිත පිනවන පුඤ්ඤතාන සිත පිනවන ක්‍රියාවක් සිත පිනවන தත්ත්වයට පත් කරන්නේ යම් කිසි දෙයක් ඔබට උපකාර උනේ ඒක තමයි ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවෙන් තොර පිනවීමක් නැහැ කියන්නේ ඒක දැන් මෙතන තියෙන මේ ඇදිච්ච ධානයට ඒ පිනවීම ලබා ගන්නා වූ ප්‍රඥාව එක්ක අස්වරපන් එතකොට එනවාත් ප්‍රඥාව එක්ක අස්වරපන් ප්‍රඥාව නැති වෙන ධානයෙන් ගලක් ගන්න බෑ පෙර තින් ප්‍රතිභෝගිනේ පිළිබඳව මතක් වෙනවා. දැන් සමහර විට පෞලක හොඳට යමක් සමාජ කියන පෞලක ඉපදිලා කිසිම දෙයක මානසික අදම කිසිම දෙයක් අනුභව වෙන්නේ නැහැ. මොනවද කියන ළමයා මානසික ආර්ථික ආර්ථික කිසිම අනුභව නැහැ. සියලුම මෞඛ්‍යන් ඉතාම සැපසේ හදන ළමයා විභාග වලින් පාස් වෙන අන්තිම විසස් පිටියට පන්තියේ ඵලයේ අන්තිම කියලා විශ්වවිද්‍යාලය හේමමක් ගිහිල්ලා මෙයා කරලා දොස්තර මහත්තයෙක් කරා ඇවිල්ලා අවුරුද්දකට මිනිහා හිතුවා දුක්ඛ මොකක් හරි වෙලා නැහැ දුක්ඛ ඒක පුද්ගලෙක් එහෙම නැහැ හැබැයි අපි හිතුවා ඒ කාලේ මෙහෙම බොහෝ පින්වන්තයා මිනිහා හැමපන් බොහොම ඉස්සස් දැනගත්තා මොනවා සුදු පින්වන්තයෙක් කියලා අපි හිතාගෙන ඉන්නේ හැබැයි මිනිහා හිතුවා මල ඇක්සිඩන්ට් එකක් ඒ මට තවත් කෙනෙක් ඉන්නවා ස්වාමීනි. සාමාන්‍ය ගමේ පොඩි ගම් බොහොම දුකසේ ඉන්න මිනිස්සෙක් ඉන්නවා. හැබැයි ඒ මිනිස්සයා අර විදිය දෙයකට මේ මුණ පාන්නේ නැහැ. කාය ජීවත් වෙනවා. හැබැයි කොහොම කරදර කාය ජීවිතයක් අවුරුදු අනුකම්පිත ජීවිතයක්. ඒක උදේ දෙන්නේ කවුරුද? මේ දෙන්නව කවුද? අර සංගයාතිය ඒක ඇඟිල්ල ඇඟිල්ල ගාලා බලන්න. ආයම තනම කවුද? මේ දෙන්නගෙන් පින. පිනී කියන්නේ මොකක්ද? ඒ මනුස්සයා විතරයි දන්නේ එයාගේ ජීවිතේ පින මොනවද දැන් අපි තමයි මේ අර මිනිහා ප්‍රතිින් කරු මිනිහයි කියන්නේ. ඒක තමයි දවසේ මොනවද දන්නේ කියලා ඇහුවේ. නෑ ඉතින් ඒක තේරෙන්නේ නැද්ද? ඕකනේ අවදාත්ත අර කියන අර තැන් වලට යන්නේ. එහෙම යන මිනිහා පෞකාරයක් කියනව නෙවෙයි. ඒ යන්න පුළුවන් නම් පිනව පිනවා යාට. ඒ පිනවන ශාස්ත්‍රයේ දැනගෙන යා යනවා නම් විභාග ගන්න පුළුවන්. එයාට ප්‍රශ්නයක් නෑ. මුදල් ගන්නත්. නමුත් මුදල් හම්බ කරපු ඒ අවස්ථාවේ පිනවීමට හානියක් නොකරන නම් එයා ඒවා හම්බ වෙනවා. සිය දම්පත් කරනවා. පරියක් එහෙමනම් අපිට එයාව සිල්වන්තය කියන්න පුළුවන් එයා පින්කලයි කියන්න පුළුවන්. ඇක්සිඩන්ට් එක වෙලා මරණ වෙලාවේදී ඒ මිනිහගේ මානසික පිනවීමට හානියක් කියලා නැත්තම් හොඳ පින්කම් පුණ්‍යවත්. නමුත් මේ පින්නේ කියන්නේ අපි දෙන තීරණය අර හද්ද දුක් විඳින මිනිහෙකුට අපි <clears throat> මේ පැත්තකට බලන්නේ උඹ මොකද දැන්? ඔච්චර තමයි. අර කාලයක් කර මනුෂ්‍යයත් හරියක් අර විදිහට සපවත් ජීවිත ගත කරලා පිළිකාලයක් ජීවත් වෙච්ච මිනිහක් අරණ්‍යතු දෙන්නගේ සාමාන්‍ය ස්වාමීනි වහන්සේලා ඒක කියන්න බෑ ඒ බැරි මොකද දන්නේ සමහර විට ඒ දෙන්නාගෙන් කවුරු වැඩි පීඩාවින්දද දන්නේ නැහැ අපිට කියන්න බෑ නමුත් සමහර ඊතාලාගේ අර මුදුන් නැති මිනිහට වඩා වගකීම් අරවම ගොඩක් තියෙන නිසා අරයා පීඩාවින්ද වැඩි වෙන්න පුළුවන්. එතකොට පීඩාවී කියන එක මනසේ ඇති වෙන එකක්. ඈ අර ඔක්කොම ඇඟේ ඉල්ල ගන්න, ගෙදර ඉල්ල ගන්න වතාවක්. ඒක නිසා පෞපින් දෙක කවුද දුක් විඳින්නේ කවුද සැප විඳින්නේ කියලා දැනගන්න තවත් කෙනෙකුට බෑ. ඒ පුජ්‍යලයාගේ පැවතුම් වලින් අන්න අර පූජාද පූජනීයන්ගේ වචනින් පෙන්නවා යම් කිසි කෙනෙක් ඒ තමාගේ ජීවිතයට දුක් දෙන්නා වූ හේතු අත්හැරියොත් එයාගේ ඒ පිනවන ස්වરૂපය බාහිර ලෝකයට දැක ගන්නා දැක ගැනීම නිසා ඔහුට බාහිර ලෝකයෙන් පූජා ලැබෙන සුදුසුකම් වීමට ඔහුට වාග්ය ලැබෙන්නේ කියලා අපි කලින් කිව්වා. එනවා අන්නේ නීතිය යටතේ තමයි පින කියනක කතා කරන්නේ. පින කියන්නේ අන්තිම මඩවලක ජීවත් වුණා ආහාර මඩ මඩ කෑවත් ඉතේ තියෙනවා නම් අර දීලා දෙන ධර්ම නැතුව ජීවත් වීම දැන් පුළුවන් අන්න එන්නේ පින් කරු පින් කරන්නේ කියන්නේ මොකද්ද ඒ වෙලාවේදී කරන්නේ ආගේ පින් පින් කියන්නේ තේවා පිනවනවා එහෙනම් ඒ පින් කිය පින් කරන්නේ කියන්නේ පිනවන தත්වයට සමාගේ සිතේ ක්‍රියා සංවිධානය කරන එකයි සිදුන්නේ. ඒ පිනවන தත්වයට සිත සංවිධානය කිරීමේ ක්‍රියාවලට කිව්ව කුසල ක්‍රියා. හොඳ ක්‍රියා. කුසල් ක්‍රියා කියන්නේ හොඳ ක්‍රියා. හොඳ උනේ මොකද? ඒ ක්‍රියාව කරනකොට සිත පිනවන්නේ. ඒක නිසා කුසල ක්‍රියාවේ ඵලයක් තමයි පුණ්‍යමයයි. එනවනේ ඔන්න ඔය විදිහටයි පින්පව් බේරන්න ඕන. එතකොට පින්ව කියන එක தත්ය උදා කරලා දෙන්නේ නැත්නම් සංවිධානය කරන්නේ අර කියන ප්‍රශ්න. ප්‍රඥාව කියන්නේ හැම එකටම හරි නිගමනය දෙන්න, නිවැරදි තීරණය දෙන්න පුළුවන් නම් ඒ මනුස්සයා කුස්සියේ ඉඳගෙන, ලිග්ගල උඩ ඉඳගෙන, නැත්නම් අතට ගිනි අඟුරු වැටිලා ඒක පිච්චෙන වෙලාවෙදී මිනිහා ඒකට නිසි තීරණය දෙන්න තරම් සමර්ථ නම් එයා ඒ අවස්ථාවේ පිනවන. ඉතින් ඒ තරම් ගිනියන් ආරම්භයේ තරම් ස්පන්දන කරන තරම් අපේ සිතිවිලි දියුනෙලා නැහැ. නමුත් ඒ සිතිවිලි දියුණු ඒකටම දියුණු කරලා ඒව කරලා තියෙන බව මේ පුවත්වල තියෙනවා. දොඩ පුබ්බේකගත පුඤ්ඤතා කියන මෙතන පෙන්වේ ධ්‍යානය දියුණු දියුණු වෙච්ච හැටි ඒ ධ්‍යාන ස්වરૂපේ ගාවට එක්කාසු වෙන්න ඕන මොකද්ද ප්‍රඥාව ඒක මොහොම කියන ඒ මොහොත තුන නැති වුණේ නම් අවස්ථාවක එතන අවබෝධය ලැබුණා විදේ කියන්නේ නිවැරදි නිර්ණය වීමයි ඒ නිවැරදි නිර්ණය වීමයි ලෝභ දෝෂ මෝහ අයින්නලේකේ විත ඇති වෙන ඒ තමයි තීන සබඳකම තීන සබඳකම මොකක්ද ඈ ලෝභ දෝෂ මෝහ තීනකම් හැපවිඳින්න බෑ පිටට ලෝභ දෝෂ අමෝහ අයින් වුණොත් සනසිල්ල ලැබෙනවා කියලා එම තීරණය තමයි ප්‍රශ්න ඒ වෙලාවේදී මේ එක එක ඒවා හිතේ දමාගෙන සපවින්නින්න බෑ. සිත අලෝභ අදෝස අමෝහ වෙන අවස්ථාවට අන්න සිතට කපේ ඇවිල්ලා ඇති කියලා එයාගේ තීරණයට තමයි ප්‍රශ්නාව. මේ වැරදි තීරණය. මොකද ඒ අවසර ඒ තීරණය ඒ අවස්ථාවේ තමයි වෙනස් වෙනවා. පෙරතරම් නද තීරණයක් නැදහවද. ඒක තමයි පුදුමතාව කියලා මේකත් මහත් නේ ඉස්සෙල්ල කරපු තීරණයක ප්‍රතිඵලයක් තමයි ඊළඟට ලැබෙන්නේ. ඉස්සෙල්ලා කියන්නේ මේ අවුරුදු කෝටි ගාණකට එහා කල්ප ගාණක් ඉස්සර කරපු එකක් නෙවෙයි. ඒ එහෙම තමයි තෝරගෙන තියෙන එක දැන් අත්දැල්ලා මෙහෙම දාගන්න. කොහොමද? උබ්බ කියන්නේ පෙර. පෙර නම් මේ පිනවීම ලැබෙන්නේ ඉස්සෙල්ලා තිබිච්ච தත්ත්වේ. දැන් පෙරන්නේ. ඒ සත්තරෙන් එහා ඒ ක්ෂණෙන් එහා පෙරයි මේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ සිද්ධියක් කරා. හොඳ මීට ඉස්සෙල්ලා කිව්වම මෙතන ඉඳලම ඕන තරම් දුර පෙර. ඔතනින් අල්ලගත්තත් තමක් නැහැ. ප්‍රයෝජනවත් කණිකන් අල්ලගත්තාම හරි. අන්න රණ්ඩුව. ඊළඟට ඊළඟට පෙර කිව්වාම ඒකයි උබ්බේස කත පුඤ්ඤතා කිව්වහම පෙර කරන ලද පින් ඇති බව කිව්වේ මේ විදිහේ මේ පිනවීම කියන ස්වરૂපය ලබා දීමට උපකාර වන්නා වූ ප්‍රඥාව යම් ප්‍රමාණයකට හුරු වෙලා තියෙනවා මේ විදිය. ඒ හුරුකම මෙතෙන් ඩාව ප්‍රඥාව හුරු නැත්තම් කරන්නේ මේ මොකද්ද බුදුහාඳුරු පුබ්බේතකත පුඤ්ඤතා කියලා හුරුකාර ගමන් ගැන කිව්වේ. එමාත්‍යම අවසන වල. දැන් මේත පරි මේ ප්‍රඥාව තමයි ලෝභ අර අපේවනාච බාලාන පණ්ඩිතානන්ත දේවන පූජාච පූජනීයන් කියන මේ සත්‍යයන් උදාකරනද උපකාර වෙවි ඇවිල්ලා පිනවීම ගෙනාවේ අර ප්‍රඥාවේ බලමයි. ඒ ප්‍රඥාවේ බලමයි මේ ලබා දුන්නා වූ පිනවීම ස්වરૂපය ලබා දුන්නා වූ එම එම පුණ්‍යමය ශක්තිය දැන් මෙතෙන්ද ගන්නදී. මෙතෙන්ද ධ්‍යාන අවස්ථාව. දැන් දැන් මේ වගේ සාමාන්‍යයෙන් ප්‍රශ්න කරලා නිකන් ඉන්න අය නෙවෙයි. ඒක දැන් ධ්‍යානයක් ධ්‍යානයක් හරි. සැලසිල්ලක් තියෙනවා. එතකොට සැලසිල්ල ස්ථීරව ශක්තිමත් තත්ත්වයක තියෙන අවස්ථාවයි ධ්‍යානෙ. ඒකට දැන් මේ ආයත තේරෙනවා. දැන් මෙතෙන්ද ප්‍රඥාව දාන්න මේ කිව්වම මොකද්ද දැන් මෙතනින් ප්‍රඥාවෙන් කරන්නේ? ප්‍රඥාවෙන් කරන්නේ හේතුඵල දර්ශන හේතුමයි. කොතනක් කලේ ප්‍රඥාවෙන් ඕකයි. මොකද මේක ලැබිලි අහවල් හේති මේක ලැබුණේ අහවල් හේති ඕන දේ ලබා ගන්න ලබා දෙන හේතුව තියෙද්දී ඕනේ නැති දේ ලබා දෙන හේතුවයි සේවනාට බාරන ප්‍රයෝගයේ ඒ සාම වෙදී ප්‍රඥාව සතුටින් ගෝරේ කියලා. ප්‍රඥාවක් දෙකක් උද්වේගයක් වෙනවා කියලා තවත් අලුතින් ප්‍රඥාව මොකද දැක්කද අලුත් ප්‍රඥාව නෙවෙන්නේ බුදුහාමුදුරගේ පුබ්බේ දකත ඉස්සෙල්ලා භාවිතය කරපු ප්‍රඥාව දැන් මෙතෙන් දාගන්න පුබ්බ කර කර කියන්නේ කොතනද අර ඔය ආපු සිද්ධිය දැන් මෙච්චර දුර එහෙම ඔය සිත ඔය පිනවීම පිනවීම ගැනීමට උපකාරමුනේ මොකද්ද ඒ උපකාර වූ දේ බුදුහාමුදුර කියන්නේ ප්‍රඥාවයි කියන්නේ ඒ උපකාර වූ දේ දැන් මෙතෙන් දාන. ඒක උපකාර වෙලා තියෙන්නේ මොකද්ද? හේතුඵල දර්ශනයේ කිනුයි ලෝභ දෝෂ ආවොත්ිතක දුකයි ලෝභ දෝෂ අයින් වුණොත් සිතට දුක් නැහැ කියලා කිව්වේ මොකද්ද? හේතුඵල දර්ශනය. මේ හේතුයෙන් මේ ඵලය ලැබෙනවා. මේ හේතුයෙන් මේ ඵලය ලැබෙනවා. ඒක නිසා නරක ඵලය ලබා දෙන්නා හේතු අයින් කරන්න ඕන හොඳ ඵලය ලබා දෙන්නා හේතු එක්කාස් කරගන්න. එතන හේතුඵල දර්ශනයේ ගුණය එයායි සමාදෝල ඵලය ලබා ගැනීම උවමනා ඵල හේතු එක්කාස් කරගන්න. ඒකට හේතුඵල දර්ශනයට වැටියන් කියන එකයි මේ කියන්නේ. හේතුඵල දර්ශනය ලබා දෙන වචනේ තමයි ඒකට භාවිත කරන වචනේ තමයි මේ ප්‍රඥාව. මෙතන බුදුහාමුදුරුවෝ වදාරන්නේ ඔකක් නෙවෙයි. ඔතෙන්දි දැන් හේතුඵල දර්ශනයෙන් ඉස්සරහට ගලින් හේතුඵල දර්ශනයෙන් තමයි පින් පිනවීම මෙතෙක් දුරු බව මතු කරන්නේ. දැන් ඔතෙන් දාන්න ඕනේ හේතුඵල දර්ශන. අතිමෝ මොන එක සකස් වීම හෝ නෙමෙයි මිනිහා බලාපොරොත්තු මිනිහා බලාපොරොත්තු වෙන්නේ සිතට ජීවිතයට සපක්. එතකොට සැප ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනා සැප නොලැබෙන යම තියනවා නම් යම් හේතුවක් නිසා සැප ලැබෙන්නේ නැත්නම් ඒ සැප නොලැබීමට දුක් දීමට හේතු වෙනදී අත්කරන්නේ. එතකොට දුක් දීමට තීනදී අත්කරනකොට මතු වෙන්නේ සැපක් නම් ඒ සැපය ලබා දීමේදී මතුවීමේදී තියෙන චිත්ත ස්වરૂපය පාලනය කරන්න ඕනේ නැත්නම් ඒක ආශ්‍රය කරනවා. එතකොට අමුතුවෙන් බුදුහාමුදුරුවෝ කිව්ව සිත හදන්න නෙමෙයි අපි මේ හදන්නේ. කාගේ හරි උපකාරයෙන් අපට ඕනේ හිත හදන්න. එතකොට අපට ඒක බුදුහාමුදුරුවෝ හරියට නිවැරදිව අපට ඕන හිත හදාගන්න උන්වහන්සේ මඟ පෙන්වලා තිබෙන නිසා උන්වහන්සේගේ කියමන අපි අනුගමනය කරනවා. ඒ හේතු සහිතව පෙන්ලා තියෙනවා. එහෙම නැතුව බුදුහාමුදුරන්ගේ කීම ඒ තරම් අපට සාර්ථක නොවේ නම් අපට ඕන හිත හදාගන්න. අපි ඒක කියලා තියෙන එක්කෙනාගේ කීම නෑ යහනේ බුදුහාමුදුරන්ගේ කීම නෙවෙයි. ඒතර දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මට මං කියන හිත හදපන්. බුදුහාමුදුරුවෝ කියලාදී උඹලා බලාපොරොත්තු වෙන හිත හදන්න මෙන්න මේක කරපල්ලයි කියන එකයි කිව්වේ. ඒ නිසා අපට ඕන පිනවන හිත දුක් නැති හිත ඒ දුක් නැති හිත හදන්න දුක් ඇදෙන හිත හදන හේතුව අයින් කරන්න. ඔයාලගේ ප්‍රශ්නෙට පිළිතුරු හම්බුණා? අන්න එයාගේ මේ මාත්‍යාගේ ප්‍රශ්නෙට පිළිතුරු වේ. ප්‍රඥාවයි කියන්නේ ඒකටයි. ඒක හේතුඵල දර්ශනයෙන් කරන්න ඕන. කොහොමද දුක් වෙන්නේ? අහවල් හේතු. ආ එහෙනම් අත්‍යවශ්‍ය. හේතුඵල දර්ශනය කියන්නේ. මේ මොකද්ද? ස්වාමීන් වහන්සේ අපිට අදහස් කරලා මතුනන්නේ අදහස් දෙකම මත නිකන් පැතිරිලා පැතිරිලා මේ එක උපමාකින් එක විස්තර කරගන්න ඕන. ඉතින් ඉඳලින්ම ප්‍රධානම දා කියන ස්වාමීන් වහන්සේ මතලා දීම තමයි පිටත් පහළට කියලා. මේ චිත නිසා තමයි මේ පිළිවෙල වුණ මේ දුක් ප්‍රතිකෝම දෙලකින් මේකට ප්‍රති ස්වාමී මහත්මයා මේ ප්‍රඥාව ප්‍රධාන වෙලා කියන්නේ කියන්නේ කියන ප්‍රකටයි මේ ප්‍රඥාව උපසාවතුන දෙවියන් ස්වාමීන් වහන්සේ අද වැඩක් නිමිනු කරනවා එලින්ම හැවන ප්‍රඥාව ගන්න. දැන් ප්‍රඥාවේ යන්නේ එහෙම ලේසියෙන් බෑ කිව්වා. දැන් ඔන්න අපි කියමු ඔය ආකාරය යනකොට ඈ අවුරුද්දක් දාලා හිටන් සිගරට් කෑල්ලක් තියලා පෑගිලා උඩ බැලලා. පිච්චිලා. හරි? ඊළඟට දන්නවා එතකන් ඔය ආවේ වටපිට නොබලා සිගරට් කෑල්ල පෑගුණා. ඔන්න දැන් උඩ බැලලා කකුලක් පිච්චි. ඊළඟට ආ මොකද කරන්නේ? සිගරට් කෑලි පෑගුණොත් කකුල පිච්චෙනවා. ඒක නිසා සිගරට් කෑලි පිච්චෙනවා කියනවා කියලා බලබට යන්න ඕනේ කියලා. එතන ඉඳලා කුච්චන දුක ලබා දෙන හේතුව හොය හොයනවා. දැන් එතෙන්දි වාගේ ප්‍රඥාවනේ හරියගෙන තියෙනවා. යන්තම් පොඩි කෑල්ලක් සිගරට් කෑල්ලක ප්‍රඥාව. ඔන්න ඔහොමයි ප්‍රඥාව හැදෙන්නේ. එහෙමද? අපේ ප්‍රඥාව හදන්නේ අපි නෙමෙයි ලෝකේ විහිං අපිව ප්‍රඥාව හදන දෙන්න වැඩ හදනවා. ගිනි තිය තිය ඒ ඒ තැන්වල. ඈ අවසර ස්වාමීන් මේ මොහොතේ සිගරට් කෑල්ල පිටින වෙලා පිටුනාට පස්සේ මට ප්‍රඥාව ඇති වුණා. ඔව් සිගරට් කෑල්ල පෑගුණොත් පිච්චෙනවා. ඒක නිසා පුළුවන් තරම් සිගරට් කෑලි ගිනි පාදනක් නැතුව පාර යන්න ඕනේ කියලා එතන ඉඳලා ගෞරව කතා කරලත් එනෝ එනෝ සිගරට් කෑලි හරි ඒක තමයි ඒක ඒක තමයි මේ ප්‍රඥාවේ ප්‍රඥාවේ ඵලයක්. ප්‍රඥාවෙන් කරන උපක්‍රමයක්. ඉතින් මෙයා දෙරෙපු තියනවද කවුද? දැන් තේරුණාද? අන්න ඒකටයි ප්‍රඥාව කියන්නේ. එතන බුදුහාමුදුරුවෝ කියනවා හේතුඵල දර්ශනයේද වැටියක්. ඒ හේතුඵල දැන් ඔතන තියෙන සිද්ධිය ධර්ම ස්වરૂපේ බවිහින් බැලිය යුතුයි. ඔය ධර්ම ස්වરૂපය සකස් කිරීම සඳහා ඒ වාගේ ඔය ධර්ම ස්වરૂපය අත්ේ ඉබවට ලැබිලා තියෙන අයිතිවාසිකම් දෙක බලන්නේ. ඒකයි දැන් විසින් බව විසින් කරන්න ඕනේ. මොකද කොයිට දැන් විඳින සැපයට වඩා සැපයක් විඳින්න. මේ මංගලයේ වර්ධනය කරන හැටි මේ පෙන්වන්නේ. මංගලය සැපය ජීවු කර කර යනවා එතෙන්දී යා බලනකොට යාට තේනවා මේ ධ්‍යාන සිතේ ඒ ධ්‍යාන සිතේ තියෙන සමතුලිතව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.